මෙතන සත්වයක් පුජ්‍යලයක් මමෙක් කියලා ස්වභාවයක් නොමැති බව. මෙතන තියෙන මේ හේතුඵල සම්බන්ධතාවයක් කියන මෙන්න මේ නියතය නැත්නම් මෙන්න මේ නියමය විශේෂයෙන්ම ධර්මයේ ප්‍රබල දැනගැනීමක් ප්‍රබල අවබෝධයක් ඒකට ධම්මට්ඨිති ඥානය කියලත් කියනවා. මේ ධර්මයේ තුල දැන් එතෙන්දි තමයි හොඳට කෙනෙක් බැසගන්නේ. දහම තුල හොඳට තහවුරු වෙන්නේ මෙන්න මේ ධම්මට්ඨිති ඥානය කෙනෙක් තුල පහළ තහවුරු වුණා නම්.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 ඉතින් එක හතකින් බැලුවහම මේක මහා ලොකු මේ සංකීර්ණ දෙයක් නෙමෙයි. මෙතන අපිට තේරුම් ගන්න තියෙන විතාම සියුම් දෙයක්. මොකද බුදුරජාණන් වහන්සේගේ ධහමේ තියෙන සුවිශේෂත්වයක් තමයි හිත සංකීර්ණ කරගෙන සංඥා බහුල කරගෙන සිත ව්‍යාකූල කරගෙන අවබෝධ කරගැනීමක් නෙමෙයි බුදුහාමුදුරුව පෙන්වන්නේ හිත බොහොම සංසුන් කරගෙන හිත බොහොම තීක්ෂණ කරගෙන තියුණු කරගෙන වර්තමාන මොහොතට අරගෙන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 මොකද මේ දැඩි ග්‍රහණයකට හසු වුණා ඒ හරහා සම්පූර්ණයෙන්ම අර භව තත්වයකට හිතින් හදාගත්ත තත්වයකට කලින් හිටිය මේ මේ ලෝකෙන් නෙමෙයි දැන් ඉන්නේ ඔන්න සම්පූර්ණයෙන් හිතින් හදාගත්ත કૃතිම තත්වයක් සංස්කරණය කරගත තත්වයක් අන්න ඒ තත්වයක් මෙන්න මේ උපාදානය හරහා ඇති වුණා නේද කියලා අන්න කෙනෙකුට වටහා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මේ පටිසෝපාදයේ තියෙන ඒ ඒ සම්දිස්ථානවල මේ ක්‍රියාකාරීත්වය කෙනෙකුට වටහා ගන්න පුළුවන්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 එතකොට මේ නන්දක මහරහතන් වහන්සේ එතකොට මේ ගවයෙක්ගේ නැත්තම් ගව දෙනකගේ උපමාවක් අරගන්නවා. උන්වහන්සේ කියනවා මෙන්න මේ ගව ඝාතකෙක් හරි එයාට ඉන්න අතවැසියෙක් හරි බොහොම දක්ෂ ගව ඝාතකෙක් ඒ මිනිස්සයා මේ ගව ගව දෙනක්ව මරනවා. මරලා ඉවරලා මොකද කරන්නේ? දැන් මෙයාට උවමනා වෙනවා මේ ගව දෙනක මේ ගව දෙනගේ සම සම්පූර්ණයෙන්ම ගලවන්න. එයා මොකද කරන්නේ? හැබැයි මේ සම ගලවද්දී ආ පරිස්සම් වෙනවා මේ සමට හානියක් කරන්නෙත් නැතුව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 එහෙමත් නැත්නම් පටිසමුප්පන්න වශයෙන් මෙතන මේ හේතු නිසා සකස් වෙලයි තියෙන්නේ මෙන්න මේ රාගේ. මොකද රාගේ හටගත්තේ අන්න මේ ඇහැ ඇහැ නිසා. රාගේ හටගත්තේ අර දැකපු රූපය නිසා. ඒ වගේම ආලෝකයේ තිබුණ නිසා අපේ අවධානය එතෙන්ට ලොමු වෙච්ච නිසා. ඔන්න මේ හේතුන් නිසා හටගත්ත හැටි කෙනෙක් තේරුම් ගන්නවා. පටිසමුප්පන්න ස්වභාවය තේරුම් ගන්නවා. පටිසමුප්පන්න ස්වභාවය තේරුම් ගත්තා නම් අන්න සමාලාට රාගය දුරු කරගන්න පුළුවන්.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 අපි හදාගත්ත ප්‍රඥාව එතනම අපිට නැති වෙලා යනවා නම් ඉතින් කවදාවත් මේක රඳව ගන්න මේ හම් වෙන්නේ නිසා අපි උත්සාහවත් විය යුතුයි මේ ධර්මතාවයන් අපේ අමාරුවෙන් උත්සාහයෙන් සීලයක් සමාදන් වෙලා බොහොම කැප වෙලා අපි දියුණු කරගන්නවා ඒ වගේමයි මේවා තව මොහොතක් හරි තව දවසක් හරි මේ හිතේ රඳව ගන්න අපි උත්සාහවත් විය යුතුයි නිසා අපි මේ දියුණු කරන ගුණධර්ම අපේ තියෙන කෙලෙස් තරම් අපේ හිතේ රැඳෙන්නේ ඒ නිසාම බුදුහාමුදුරු කියනවා මෙන්න මේ අපි දියුණු කරන ගුණධර්මයන් සතිය සමාධිය ප්‍රඥාව හිතේ රඳවා තබා ගන්න. ඒව තව තව විපුලත්වයටපත් කරගන්න, පරිපූර්ණත්වයටපත් කරගන්න, ලොකු වීරයක් දරන්න කියලා. ඒ නිසා අපි අඛණ්ඩ වීරයක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ දිනපතාම හිත දිහා බලන්න සිද්ධ වෙනවා. තමන් වෙනුවෙන්ම යම් කාලයක් වෙන් කරගන්න සිද්ධ වෙනවා. ඒ කාලය තුලදී අපි තව තව අර හදාගත්ත සතිය තහවුරු කරගන්න,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 එවං රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවලා. තා ධම්මා අනිත්තාච නප්ප වේදෙන්ති තාදිනෝ. තිතං චිත්තං විපමුත්තං වයං චස්සානුපස්සති. ගාථා දෙකකින් එතන සඳහන් කරනවා. උනාස කියනවා හරියට නිකන් මේ ඝන ගල් පර්වතයක් කොයි පැත්තෙන් බොහොම ඡණ්ඩ මාරුතයක් ආවත් නොසෙල්වී තියෙනවා. අන්න වගේ මෙන්න මේ රහතන් වහන්සේටත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා දැනෙනවා.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 අපි තේරුම් ගන්න තියෙන්නේ අර තියුණු කැත්තකින් අර සම ඉවත් කරන ගවඝාතකයා කලබල වුණොත් අන්න සම කැපෙනවා. එහෙම නැත්නම් මස කැපෙනවා. එයාට කලබලලා මේ වැඩේ කරන්න බෑ. එයා හින්දා බොහොම සතියකින් බොහොම එතන ඉන්න නුවණකින් එහෙම නැත්නම් එතන ඉන්න අවබෝධ මේ වර්තමානයේ ජීවත් වෙමින් අර තියුණු කැත්ත පාවිච්චි කළා තමයි එතන එතන අර නහර බැඳුම් විතර ඉවත් කරන්නේ.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 දවස් ගානට ආයි කේන්තියන එකක් නැහැ. ආයි නම් මම පැටලෙන එකක් නැහැ කියලා තමාලාට කෙනෙක් අදි තක්සේරුවකට පවා වැටෙන්න පුළුවන්. නමුත් මේ හිතේ කොයිතරම් වංචනික ස්වභාවයන් තියෙනවද කියනවා නම් සමහරවිට මේ අතීත කාලේ රහත් වෙලයි කියලා හිතාගත්ත මේ බුද්ධ ආගම බුදුදහම බැබලිච්ච කාලේ පවා මේ සමත විදර්ශනාවන් වඩපෝ ස්වාමින්වහන්සේලාට පවා වැරදිලා තියෙනවා. සමහරලාට වෙනත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඇවිල්ලා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 තියෙන විවිධාකාර කෙලෙස් ස්වභාවයන් දුරු කර ගැනීම සඳහා අද දින ධර්ම දේශනාවත් මේ නන්දකවාද සූත්‍රයේ මුල් කරගෙන මේ පැවැත් වූ සියලුම දේශනාවනුත් එකසේ අප සියලු දෙනාටම උදව් වේවා ඒ තුලින් අප තුලත් තියෙනා විවිධාකාර කෙලෙස් දුරු කර ගැනීම සඳහා අපිටත් අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු සියලු දෙනාටම තෙරුවන් සරණයි